වල හැම වෙලේම අඬනවා දරුවෝ වාදනේ නැහැ වයසට ගියා කියලා. ඉතින් ඒ දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ අම්මලා දැමෝ මොකක් හරි. ඇයි දරුවන්ගේ ආදරය ඇඟේ ඇති ඇපිලි ඇපිලි ඉන්න පුංචි කාලේ ඒ හිතවල ඒ ආදරය හටගන්නවා. ඇයි එයාලට හරි සැපයි අම්මගේ තාත්තගේ. හරිද? දැන් ලොකු වෙනකොට එයාලට සැප වේදනා ලැබෙන වෙන ක්‍රම ගොඩ තියෙනවා. සැප වේදනා නැති කලෙහි සංහාව නැත්නම් වේදනාව නැති කලෙහි සංහාව නැති වෙනවා. එහෙනම් අම්මගේ ඇඟේ යටින් දෙනකොට දැන් සැප වේදනාවක් නැහැ ළමයාට. ඒක නිසා එයාගේ ඉතේ ආදරය උපදින්නේ නෑ. ඉතින් උපදිනොත් තමයි තියෙන්නේ. මේක මහා විහිළුවක් වෙනවා නේද? ලොකු වෙලා ඇඟේ යටින් යටින් ඉන්නකොට. හැබැයි මේ වේදනාව සැප වේදනාව ඒ හිතේ හටගන්නේ නැහැ කියලා අම්මා දැනගත්තට අම්මගේ ඉතේ බලාපොරොත්තු වෙන අර පුංචි කාලේ තිබ්බ ආදරේ එහෙම එනවා. ඒ අම්මට ඒ රූපේ ළඟදී කොයි කාලෙත් සැප වේදනාවක් මේ දෙක හින්දා මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් අම්මලා අඬනවා ඉවරක් නැහැ. ඇඬුවට හරි හටගන්නේ. අඬනවා දැක්කම ඉතින් පුතා හරි දුව හරි ටිකක් ආදරේ කතා කරලා අම්මා ඩන්න පාගල යනවා. එයා ඉතින් මොකද කරන්නේ? එයාට හටගන්නේ. හේතු නැති කල්හි නැති වෙනවා. හේතු නැති කල්හි නැති වෙන දේ ගැන අපි මොකද කරන්නේ? තදින් එල්බගෙන මම මේක තියාගෙන ඉන්නවා කියලා තියාගෙන හොඳයි. ඉතින් තමන්ගේ පැත්තට හැරිලා හොඳට බලන්න. මම අහනවා මේ ඇයි. කුංචි කාලේ වගේම තමන්ගේ දෙමව්පියන්ට ආදරේ කවුරුහරි ඉන්නවද? කුංචි කාලේ දෙමව්පියන්ට තිබ්බ තරම්ම ආදරයක් තියෙන දරුවෙක් කොතන ඉන්නවද? ඉන්නවා. ඉන්නවා. ඇයි? එහෙනම් මට මේක වෙලාද නැද්ද? මට ඒක මුංජි කාලේ එක දවසක්වත් නැතුව බෑ. ආ ඒ විතරනේ ළඟ නිදියන්න නැතුව බෑ. වෙන කවුරුන් ළඟ නිදිය ගත්තොත් කෑ ගහනවා නේද? එහෙනම් වෙනස් වෙලාද නැද්ද? එහෙනම් මටත් මේක වෙලා මගේ දරුවන්ටත් මේක සිද්ධ වෙනවා කියලා පිළිගන්න දෙමව්පියෝ කැමති. ඉතින් අඬන. හොඳයි දැන් බලන්න මෙහෙම එහෙනම් කෙනෙක් ගැන අපිට ආදරයක් ඇති වෙන්නේ අපිට ඕන වෙලාවකට. වෙලාවකට කෙනෙක් ගැන ආදරයක් එක්කමක් ඇති වෙනවා. වෙලාවකට ආයේ එයා ගැනම තවදුරටත් මොකද වෙන්නේ? යටි එකමයි මොකක්ද කරදරේ කියලා. ආය ආය සුඛී අනේ අපරාධ එහෙම හිතුවේ කියලා ආය සමන්ත ඕන වෙලාවට දෙවි මේක වෙන්නේ. හේතු ඇතිකල්හි ආදරය උපදිනවා. දැන් උන දෙන්නේ දෙන්නේ ආදරේ පැඳිලා ඉන්නවා කියලා කියනවා. ඔය දෙන්නට වෙන දේ බලන්නකෝ. මේ සංසිද්ධිය හොඳට තේරුම් ගන්න කියලා කියන්නේ ඒකයි. දෙන්නේ ආදරෙන් බැඳලා ඉන්නවා කියලා කියනවා. මේ දෙන්නට වෙන දේ බලන්න හොඳට. එක්කෙනෙකුට හේතු ඇති වෙනවා අනිත් කෙනා ගැන ආදරය. ආදරය ඇති වෙන්න. ඒ හේතු ඇති වෙන කල්හි එයාවත් දන්නේ නැහැ එයා ළඟ අනිත් කෙනා කෙරෙහි ආදරය කියන හදගෙන. හැබැයි අනිත් පැත්තේ ඒ වෙලාවේ නෑ. අරයා ආදරෙන් කතා කරොත් මෙයා මරා ගන්න යනවා. හරි. ඊළඟ ඔය පිට අනිත් පැත්තට එනවා. හරයගේ හිතේ තියෙන දැන් ආදරේ නැති වෙලා මේ පැත්ත හරි ගියා. හරිද? මේ පැත්තෙන් ආදරෙන් කතා කරනකොට හරි මරා ගන්න යනවා. ඔය අතර තුනේ හොඳ වැඩකුත් වෙනවා. හොඳ වැඩක් නෙවෙයි නරකම වැඩක්. ඇත්තම දෙපැත්තෙම ආදරය උපදිනවා. ඒ වෙලාවට හරි ගියේ ආදරය. නේද? දැන් දෙපැත්තෙම තරහ උපදිනවා. ඒ වෙලාවට නේද? අර මම ඕවා කියන්න ඕනේ නැහැ. මේ ඔක්කොම එහෙට මෙහෙට දිවිලි මේ ඔක්කොම රණ්ඩු සරුවල් මේ ඔක්කොම අකල විකල කියලා කියන ඔය සිද්ධ වෙන මේ ඔක්කොම සිද්ධ වෙන කෝලම් ටික ඔක්කොම වෙන්නේ මේ ඇතුලේ තියෙන සකස් වීම ඒකයි. ඉතින් මේ හිතේ වශයෙන් ගිහිල්ලා අපි මොකද කරන්නේ මේ ලෝකේ හැමතැනම මේ නගරයක් ගත්තොත් මේ දවාලේ වේගෙන් දුවන සමහර අය. හැම කෙනෙක්ම ඉවිින් ගමනක් නැහැ. මොකද්ද මේ කලබලේ? සකස් වෙන සකස් වෙන දේල සාධාරණ ඉස්තර කරලා දුවන්න වම් පැත්තට දුවනකොට රබර් හොදයි කියලා සකසනවා ඒ පැත්තට දුවනවා නේද? ඒ පැත්තට දුවනකොට ඔන්න නිල් පාට හොදයි කියලා සකසන ඒ පැත්තට ඒ පැත්තට දුවනවා ඒ පැත්තට දුවනකොට කොළ පාට හොදයි කියලා කහ පාට හොදයි කියලා සකස් වෙනවා හිතක් එතකොට දුවනවා ඉතින් ඉවරක් නෑ. මේ විවිධේ ඉවරක් නෑ. අපි දන්නේ නෑ පිළිගත් මේකත් මොකද වෙන්නේ. මේක Tamange පාලනයට ගන්න බැරි හේතු අනුව සකස් වෙන සංසිද්ධියක් දක්වා මගේ නෙවෙයි මගේ බාහිරව සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒක බාහිරව සිද්ධ වෙන ක්‍රියාවලිය. අනුකරණයක් වාගේ. බාහිර කියන්නේ ඒකයි. බාහිරව සිද්ධ වෙන ක්‍රියාවලිය මගේ කියලා ගන්න පුළුවන්ද? ඒක මගේ කියලා ගන්න පුළුවන්කම නැහැ. එහෙනම් මං අහනවා ආයසරයක්. කාගේ හරි මූණක ගෙඩියක් දැම්මොත් මේ බලන්න මේ සංඥා හරියට ඇති වෙනකොට නිදහස් වෙන හැටි කෙනෙක්. මේ ලෝකේ නිදහස් වෙන මං අහන මේ ලෝණ මහත්තයාගේ මූණේ gediyak දාලා උදේ බලනකොට ලොකුවට. කියදරක. මහත්තයා ගිහිලා ඒ නෝනට බයිනවල තමයි මොකද ඔය gediyak දාගන්න මේ පාන්දරම කියන්නේ. කවදාකවත් පරිදි. ඇයි? එයාට සංඥාවක් තියෙනවා. මොකක්ද? මේ gediya මෙයා දාගත් එකක් නෙවෙයි. මේ gediya මෙයා දාගත් එකක් නෙවෙයි. එයාට ආපු එකක්. එහෙනම් එතකොට ඒ ඒ මහත්යට කියන තව සංඥාවක් තියෙනවා. විදෙනවා ඇති මොකද? විදෙනවා ඇති නේද? පව් නේද? ඉක්මනට මෙහෙ ටිකක් ගල්ලලා මේක අඩු කරන්න ඕනේ නැත්නම් හරි ලොකු කරදරයක් කියලා අනුකම්පා සහගත සිතුවිලි ඇති වෙනවා. ඒ මොකද ගෙඩිය දාගන්නේ එයා නෙවෙයි කියන සංඥාව මෙයා ගන්න හිතා. නෝනට තරහ ගිහිල්ලා උදේ පාන්දර හොද්දට. දැන් මහත්යට ඇති වෙන සංඥාව මොකක්ද? හරි හරි විදිහට නම් ඇති වෙන්න ඕන සංඥාව මොකක්ද? ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි. ඒක එයාට ආපු එකක්. මොකක්ද? තරහ කියන එක එයාට ඇවිල්ලා. ඒ වුණාට ඇති වෙන සංඥාව මොකක්ද? ඒ තරහ කියලා නම් මෙහෙ එයා ඒ තරහ ඇති කරගෙන කියන සංඥාවක් ඇතිවෙනවා. එයා කියන සංඥාවක් ඇතිවෙනවා. ඇති කරගෙන කියන සංඥාවක් ඇතිවෙනවා. ඒක හේතුවින්ද හටගත්ත කියන අදහසක් එන්නේ එන්නේ නැහැ ඒක ගන්න නිසා. ඒක ඒ පැත්තේ තරහ යනකොට මේ පැත්තේ ඩබල්. දෙගුණයක් තරහ යනවා. මේ පැත්තේ දෙකක් වෙනකොට අර පැත්තේ හතරක්. අන්තිමට ඉතින් ඕකයි තමයි ප්‍රශ්නේ. නමුත් ඇත්තටම කෙනෙකුට වෙනත් මතක් වුණොත් හදිසියෙම කෙනෙකුට තරහ කියලා තමන්ට බය වෙනවා. ඒක එයා කරන දෙයක් නෙවෙයි කියලා. අර මූණේ දාපු gediya දකින්නකොට ඇති වෙන හැඟීමම ඇති වුණා. ඒ අවබෝධයම ඇති වුණා. කවුද නිදහස්? ඒ අවබෝධය තියෙන කෙනා නිදහස්. ඇයි? අනුන්ගේ තරහ මේ ආරෝපණය වෙන්නේ නැහැ. ඒ රත් වෙනකොට මෙහි රත් වෙන්නේ නැහැ. නේද? රත් වෙන ස්වභාවය නැහැ. ඇයි? මොකටද දන්නවා මේක මෙයා කරගන්න එක නෙවෙයි කියලා. එහෙම දන්නවනම් ප්‍රශ්නේ ඉවරයි. අන්න බලන්න ඉන්න එකටයි කියන්නේ අනාත්ම සංඥාව. ඒකයි කියන්නේ ඒක ආත්මයෙන් එයාට ගන්න බෑ කියලා දන්නවා. තමන්ට ගන්න බෑ වගේම අනුන්ටත් ඒක ගන්න බෑ. එහෙනම් අන්න බලන්න වෙන කෙනෙකුට තරහ ගියාම අපේ හිත වල ඇතිවෙන්න ඕන හැඟීම මොකක්ද? අවුනේ. මේ ත්‍රිදෙනම ඇති නේද හොඳට. එහෙමයි අද. එහෙමයි එන්න ඕනේ හරි සංඥාව. ඇයි? තරහ ඇති වෙච්ච කෙනා හරි අමාරුවෙන් ඉන්නේ. එයාට මං කියලා තමයි තරහක් ඇති වෙලා තියෙන්නේ. උගක් පව්. නේද? එයාට හොඳට මුරි දෙනවා ඇති. එකතු වෙලා අඩු කරන්න ඕනේ, මෙහෙත් ගල්වන්න ඕනේ. නේද? එකතු වෙලා අඩු කරගන්න ඕනේ කියලා කියලා කරුණාවෙන් කතා කළා කොතනද වැරදුනේ කියලා ඇයියෝ කතා කරන්නේ කියලා අහලා. ඒකකොට ඒ වයින්ව හොඳට මේ අහන්නේ. නේද? මේ වයින්වකට මොකද්ද මතක් වෙන්න ඕනේ නැවත නැවත. මේ හොඳටම අසාධ්‍යයි කරව ගලනවා කියන්නේ. නේද? ඒකයි මේ. එහෙනම් මේකට හේතුවක් තියෙන්න ඕනේ කියලා හේතුව අයින් කරගන්න Tamanට පුළුවන් නම් හිතෙන්න කියලා කියන්නේ මේ විදිහට මේ හිතවීම නිකන්නම් කරන්න බෑ අවබෝධයෙන් කරනවා හැරෙන්න. දරාගෙන කරන්න නම් බෑ. හරිද? සදාංග වශයෙන් යටපත් කරගෙන ඕක කරන්න බෑ. අනාත්ම සංඥාවෙන් තමයි ඕක කරන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට අනාත්ම සංඥාව ආවොත් මේක එයා කරගත්ත දෙයක් නෙවෙයි. මේක එයාට අයිති දෙයක් නෙවෙයි. මේ තරහ කියන ගෙතන හටගත්ත දෙයක්. ඒ හටගත්ත දේ හින්දා එයාට හරියට රිදෙනවා. ඒක නවදිනකම් එයාට රිදෙනවා. එයා දැවෙනවා වගේ, පිච්චෙනවා වගේ. එහෙනම් මම ඒකට හේතු නැති කරන්නේ. එතකොට එයා නිවිලා ඉදී කියලා ආන් එහෙම හැඟීමෙන් මේ ජීවිත ගෙවන්න පුළුවන්කමක් තියෙනවා. මේ ඇත්තෝ මොකද කියන්නේ? කුලී නිවසක් වාගේ මේ ශරීරය දැනෙනවා නම් මේකට මගේ කියන හැඟීම නැති කරගන්න නෙවෙයි අපි වෙන්නේ නැහැ. මුස්තගෙන යන වඩු මල්ලක් වගේ මේ ශරීරය දැනෙන්න උනත් ඇයි එහෙම කියන්නේ? ඕම් බලන්න. මොකද දැන් ලොකු වඩු මල්ලක් කරේ තියාගෙන අපි යනවා. මේක ඇතුලේ තියෙනවා මොනවා හරි අපි මොනවා හරි ඉරිපැක්ට් එකක් තියෙනවා කියන්නේ. දැන් කවුරු හරි අපෙන් අහනවා අපි දන්නේ නැහැ අපිට මේ බඩු මල්ල දීලා කවුරු හරි. අපේ කවුරු හරි අහනවා මේ කිරිමිටි පැකට් එකක් ඕක ඇතුලේ තියෙනවද? අපි දාගෙන නෙවේ කවුරු හරි අපිට දුන්න බත් මල්ල පුසයන. අපිට මොකද කියන්නේ? මම නම් දන්නේ නෑ. ඔයලා බලන්න ඕනේ කියලා. ඉතින් බඩු මල්ල ඇදලා හොයනවා. ඇයි ඇයි දැනෙන්නේ නෑනේ. නේද? ඒකට තියෙනවා කියලා අපිට දැනෙන්නේ නෑ. කවුරු හරි අපෙන් අහනවා පිළිකාවක් කියනවා ගැටල තියනවාද? කියලා. පිළිකා ධෛර්යයක් හරි තියනවාද? නැත්නම් මොලේ ගෙඩියක් හරි තියනවාද? කියලා ඇහුවොත් අපිට මොකද කියන්නේ? හරියටම නම් දන්නේ නැහැ. දුක පොළු එහෙම රිදෙනවා කියලා දැනගෙන ඉන්න හැම වෙලේම එහෙම වෙනවනම් දැන් මොකද කරන්නේ? හොයන්න වෙනවා අර. ලෑගිලි ඇතුලේ කිරිපිටි පැකට් එක තියෙනවා වගේ. මේක ඇතුලේ අර ගෙඩිය තියෙනවද කියලා? හොයන්න ඉතින් ගිහිල්ලා නේද ස්කෑන් කරන්න ඕනේ. තව මොනවද මොනවද මොන දේවල් කර කර හොයාගන්න බැරි තැනක යමක් හොයනවා වගේ හොයනවා හොයනවා හොයනවා මෙව්වා කියනවා. මගේ නම් පිටත් එහෙම මගේ නම් මගේ පිළිකාව වෙනකොට මම දැනගත්තා මේ ආනේ මේ වෙන පිළිකාවක් නේ. ආයෙ ඔක්කොම පැත්තකින් තියන්න. ලබන්න කාමරේ දැන් මොකද තියෙන්නේ? කියන තැන දැනෙනවද? ලබන්න කාමරේව කියන තැන දැනෙනවද? ඒවට කවුද අම්ල වැක්කිරුවේ? ආමාදේ සාතමක් ටිකක් දෙල් වැඩියෙන් ගාව වැඩියෙන් යූසර් එකක් දාන්න ඕන කියලා කවුරුත් දානවද? නෑ. ඒව මේ පල්ලෙහාට මම යවන්න ඕන දැන් පුළුවන් තරම් ඉක්මනට මේක තල්ලු කර කර මේකේ තියෙනවා උරාගෙන ඉදිරි ටික පල්ලෙහාට යවන්න ඕන කියලා යවනවද? කවුද මේ උදරන්නේ? එනවාක මගේද? මේ රට පාලනය කරන ආණ්ඩුව මගේද? ඒක අපි අපිට ඕන හැටියට පවත් ගන්න පුළුවන්ද? ආණ්ඩුව පාලනය කරන්නේ අපිට ඕන හැටියට මම කියන කියන දේ ආණ්ඩුව කරන්නේ නැහැ. ඉතින් වෙලාව වෙනවා සීනි විල වැඩි කරනවා. ආණ්ඩුව මොකද කරන්නේ සීනි වැඩි කරනවා. සීනි වල ගාණ වැඩි කරපුවම අපි වෙලා කියන හරි වැඩි නේ හොඳටම සීනි වැඩි කරලා ගණන් වැඩි කරලා. නේද? ඉතින් අපිට ඒක පාලනය කරගන්න බැරි නිසා ඉතින් අපි කියන මිලට ගන්නවා. මේ ආණ්ඩුවත් මොකද කරන්නේ එපා. සීනි වැඩි කරනවා. නේද? මේ වැඩම දැන් මගේ 200යි 300යි ඊයේ බලනකොට 400ක් වෙනවා හරි වැඩේ කියලා නෑ එහෙනම් මගේද එයා කැමති කැමති දේවල් සීනියක් වැඩි කරනවා ඉතින් මේ වගේ ශරීරයකට පින්නන්නේ අපිට ඒක මගින් මගේ කියනවා මේකේ හුස්ම ගන්න මම කියන අර මානසික සමාදාන වෙච්ච වෙලාව මම දැක්ක කවුරුවක්වත් හුස්ම ගත්තේ නෑ එහෙම කිව්වොත් මෙය කුසී බුදයයි ඇත්තට ගත්තේ නැද්ද දන්නේ නෑ ඇයි? මම දන්නවා අනිවාර්යයෙන් ගන්න ඕනේ කියලා හාමුදුරුවෝ කියලා ගත්තේ නැහැ කියලා. ගත්තේ නැද්ද කියලා දන්නේ නැහැ. ඇයි? මම ඒක කරේ නෑ ඒක වෙලා. එහෙනම් සෝසන පද්ධතිය ගත්තොත් ආහාර ජීවන පද්ධතිය ගත්තොත් දුර්ය සංකල්ප පද්ධතිය ගත්තොත් හැම පද්ධතියක්ම කියලා ස්නායු පද්ධතියද හැම එකක්ම මේකේ මට ඕන හැටියට සිදු වෙන්නේ නෑ මම කරන්නේ නෑ මේ ලැබිලා තියෙන දේ දරාගෙන එහෙනම් මේ වෙලාවේ ওই ශරීරයේ වටේට ලේ කරකවනවා. අමු සිනිගඳ ලේ ඔය ශරීරයේ වටේට කරකිනවා මේ වෙලාවේ. මේක ඇතුළේ ඩප්පක් ඩප්පක් ගාලා මේක ගැහෙනවා මේ පපුව හැමදේ. ඒකෙන් ගන්න කල්ප මේ ශරීරය හැමතැනම මල යනවා. අපිට ශරීරේ උඩ ආරම වෙනවා. ඒවට අපි ගෙවනවද? අරන් යන අයට අරන් එන අයට එහෙම ගෙවනවද? නෑ. මේ දේවම ගන්නවා. ගන්නවත් නෑ. එතකොට ඔය කල්කෝ කරකෝ තියෙන මේ ගොඩක් එක්ක මං යනවා කියලා මං දන්නේ නැහැ. එහෙම ගත්තත් මං කරන්නේ ඒක කොහොමද මම මේකට මං කියන්නේ? එහෙනම් පින්නම් මේ ගොඩාක් වැරදිලාද නැද්ද? ගොඩාක් වැරදිලා. මේ ඊළඟ වැඩේ ඕක ඕනද දැන් ඇත්ත? මේක මගේ නෙවෙයි කියලා ඔප්පු කරගන්න මේ බලන්න. නැහැ කියලා එකක් තියෙනවා. මේකේ ක්‍රියාකාරීත්වයක් කරක් බලන්න. ලස්සන රූප බලන්න කවුරුත් කැමති. ඒකෙද මම මොකද කරන්න ගිහිල්ලා ලස්සන දේවල් තියෙන පැත්ත බලනවා. ඊතර තියෙනවා කැට මොකක් හරි. ඒකත් පේනවා දැන් අරගෙන බලන්න ඉන්නවා. එහෙනම් කවුද තීරණය කරේ අහවල් දේ බලන්න ඕන කියලා මේක පෙරලා වගේ කැමති දේ බලලා අකමැති දේ නොබලින් පුළුවන්. හොඳ ශබ්ද අහන්න හොඳ ශබ්ද අහලා නරක ශබ්ද අහන්න නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ කන මගේ නම් මොකද වෙන්නේ දැන් මේ වන ටික අහනකොට වෙන පැත්තකින් ශබ්දයක් આવොත් ඒක අහනව නෙවෙයි ඇහෙනවා එහෙනම් කනේ ක්‍රියාකාරීත්වය ගත්තොත් ඒක මගේද නාසයේ ක්‍රියාකාරීත්වය ගත්තොත් ඒක මගේද හොඳ ස්පර්ශ ලබන්න කවුරුත් කැමති හැබැයි නරක ස්පර්ශ ඕන තරම් ලබනව නෙවෙයි දැනෙනවා. එහෙනම් මගේද? මේවට කියනවා ආයතන කියලා. ආයතනය කියලා කියන්නේ යම් දෙයක් ඒක රාශී කරන දැන ක්‍රියාත්මක කරන දැන. හරියට නම් කම්පැනි කියලා කියන එක කම්පැනි කියන්නේ ඒ කට්ටිය තුළ වැඩ කරන දැන. කට්ටිය එකතු වෙනවා. දැන් මගේ කම්පැනියක් තියෙනවා කියලා හිතන්නකො කාගෙන් කාගෙන් හරි. කම්පැනි එයාගේ නම. අනිවාර්යයෙන්ම පිටත් ඒ දොරටුවෙන් ඇතුල් වෙන්න දෙන්නේ එයාට කැමතියට විතරද නැත්නම් කාගේ හැරි ආයතනයක් එයාගේ නම්. එයා අකමැතියට ඇතුල් වෙන දෙයක් දෙන්නේ නැහැ. එහෙනම් ඇහැ කියන සක්කායතනය කියන මේ ආයතනය තමන්ගේ නම් කැමති දේ විතර බලලා අකමැති දේ නොබලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒව හරියන්නේ ඒව හරියන්නේ එහෙනම් පේන දේ බල බල ඉඳලා ඒ විතරක් නෙමෙයි මෙයා අපිට හරි වැඩක් කරන වෙලාවක දැන් මම දන්නවා අද හැන්දෑවට කියන්න බෑ නේද ආයතනේ හරි හිතුවක් ආරයි ඇයි හිතුවක්කාරයෙක් කියලා කියන්නේ? අපිට ඕන හැටියට තියෙන්නේ නැහැ විතර. අපිට ඕන හැටියට තියෙන්නේ නැහැ මේ ආයතන. දැන් බලන්න කොහොම ඉන්න ගමන් මේ පුංචිම පුංචි සක්කු ප්‍රසාදයටයි ආයතන කියන්නේ අතන. අනිත් ඉතිරි කොටස් ටිකට කියනවා සසංකාර ආයතනය කියලා. එතකොට සක්කු ප්‍රසාදය කියලා කියන්නේ තාම සියුම් තැනක්. පටල හතකින් යට තියෙන කුංචි වස්තුවකින් තමයි මේ මුළු ලෝකෙම බලන්නේ. සාම සිව් ආජයක් වගේ දන කොපයක්. දාසතරෙන් හටගත්ත කොපවත් වූ දන. ආන්ගේ ඔබවත් වූ දැනෙන් තමයි මේ ලෝකෙම අපිට පේන්නේ. මේ වගේ කුංචි තැනක් හැබේට තියාගෙන තමයි අපි මේ ලෝකෙට දැල්ලා ඉන්නේ. අහවල් දේ මම හැමදාම බලනවා. හැමදාම බලනවා ඉන්නකම නොබලයිද නෑ එක දවසක්වත් කියලා ඉන්නේ. මේ වගේ කුංචි දැනක් හැපේ තරගෙන. මේක පාවිච්චි කරලා තමයි ඔබ කරන්නේ ඉන්නේ. හැබැයි මේ මේකේ වැඩේ මොකද? ඔව් ඉස්සරහට තියෙන මේකේ වැඩේ මොකක්ද කියලා බලාගන්න. කාපුරෝගෝ සෝදරෝගෝ ගානරෝගෝ දිව්‍යාරෝගෝ කියලා පටන් ගත්තාම දැන් ලයිට් රෝගයවට මේ ආදීනව සංඥාවේ ඔන්න තේරෙනවා ඩක්කුවට මොකද වෙන්නේ කියලා. එහෙනම් මේක Taman ඕනේ නැද්ද දින්නේ නැහැ. මේක ලෙඩ වෙනවා, මේක නැති වෙනවා, පේන්නේ නැති වෙනවා, කළු ලබු වෙන්න පටන් ගන්නවා, අවිදුර දුස්සිකත්වයේයි දුර දුස්සිකත්වයේයි එක එක එක ඒවා මේක තමන්ට ඕන හැටි දෙන්නේ මේක නැති වෙලා යනවා මේක වෙනස් වෙලා යනවා මේක හේතු ඇති කල්ලි ඇති වෙලා හේතු නැති කල්ලි නැති වෙලා යන එකක් ඉතින් ඒ වගේ මේ තමන්ට වශයෙන් ගන්න බැරි මට ඕන හැටියට තියාගන්න බැරි ඇහැ ඇහැ හැපේන තියාගෙන තමයි පින්නත් අපි මේ ගමන යන්නේ මේ සංහා උපදවාගෙන ඉන්නේ මෙච්චර මේ අදහස් ඇති කරගෙන මේ ලෝකෙත් එක්ක පොරකන්නේ මේ පුංචි ඇහැකින් කරන වැඩක්. ඇහැ ගැන දන්නේ නැහැ. ඒකේ ස්වභාවය දන්නේ නැති හින්දා ඇහැින්දා සතුටු වෙනවා. කනත් ඒ වගේමයි. මුංජි ගුරු මිනිහෙකුට පුළුවන් මේ ලෝකෙම ඇහෙන් ඇති සතුටුපත් කරන්න ඕන. ඊළඟට මුංජි විස බීජයකට, ඊළඟට බැක්ටීරියාවකට, විරේයකට පුළුවන් මේ ලෝකෙම තියෙන සද්ද බහලා දාන්න ඕන නම් අපි. මුංජි පණුවෙක්වත් පුළුවන් ඒක කරන්න. එහෙනම් ඒ තරම් අවේශිත தත්වයක තියෙන ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන් හැම වෙලේම වෙනස් වෙමින් තියෙන Tamanටම නැත්නම් තියෙන්නේ නැති දේවල්. ඒ නැති දේවල් එහෙනම් Tamanටම නැත්නම් තියෙන්නේ නැති ඉන්ද්‍රියන් ටිකක් ලැබිලා තියෙනවා. ඒ මදිවට ඒ ඉන්ද්‍රියන් එක්ක එකතු වෙලා ඉන්න අනිත් කට්ටිය කොහොමද දන්නේ? රැකිය යුතුය හැම වෙලේම වෙනස් වෙනවා. චක්කුවත් වෙනස් වෙනවා, සෝතයත් වෙනස් වෙනවා, චක්කු, සෝත, ගාහන, ජීවය, කාය, මන කියලා කියන ඉන්ද්‍රියන් ටික හැම වෙලේම ඒවා එකක්වත් මට ඕන හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මට ඕන හැටියට ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. චක්කු ක්‍රියාත්මක වෙන වෙලාවේ ඇත්තටම බැලුවොත් සෝතය නැහැ. සෝතේ ක්‍රියාත්මක වෙනවා ඇත්තටම බැලුවොත් ගහනේ නැහැ. ඒවා කොයි වෙලාවෙ කොහොමද කියලා දන්නේ නැහැ. දැන් බලන්න මේක හොඳට තේරෙනවා. මනෝ කියන එක ක්‍රියාත්මක වෙන වෙලාවේ දැන් පාඩල් යන කාර්යයේ මොකද දැන් වත්තේ ඉඳන් ඉන්නකොට ගුරුවරයා ඉතින් දැන් මේ මම කතා කරනවා වගේ කතා කරනවා. තව රඩෝල් ගෑලි අරගෙන මේ කම් ගෑලි අඳිනවා. සමහර ළමයින්ව ඉන්න ගමන් ගුරුවරයා ෂෝක් කැලෙන් ගහනවා. මොකද එයා ඇහැ දල්වාගෙන ඉඳලා ඒ පැත්තට. කන ඇරගෙන ඉඳලා. හැබැයි එයාට මොකක් ඇහිලත් නැහැ. මෙලිලත් නැහැ. එහෙනම් එයාගේ ක්‍රියාත්මක වෙන්නේ කියලා තියෙන්නේ මොකක්ද? මනෝ විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ. වන ආයතනය තමයි ඒක රාශි කර කර ඉඳලා තියෙන්නේ. වන ආයතනයේ යමක් ඒක රාශි කරනකොට චක්කායතනය වැඩ නැහැ. චක්කායතනයේ යමක් ඒක රාශි කර ගන්නකොට සෝදායතනය වැඩ නැහැ. ඒක කොයි එකද කොයි වෙලාවෙද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳ තීරණයක් ගන්න අපිට පුළුවන්කම අපිට පුළුවන්කම නැහැ. ඒක වෙනවා. හේතු ඇති කල්ලි එකක් වෙනවා. අනිත් එක වෙනවා. එහාට මෙහාට පනිනවා වගේ මේක පැන පැන පැන පැන පැන පැන කියන එකක් මේක එක දිගට පවත් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ මේ මේ එයාගේ වැඩේ. දැන් මෙයත් එක්ක එකතු වෙන කට්ටිය කොහොමද කියලා බලන්න. ඇහත් එක්ක එකතු වෙන්නේ කවුද? ඔය ඕන කරන වැඩේ කරලා දෙන්න ඇහත් එක්ක එකතු වෙන්නේ රූපය එයා කොහොමද? වර්ණ රූපය කියලා කියනයි. එයාගේ තත්ත්වය කොහොමද? එයා මට ඕන හැටියට ඉන්නේ කියලා. එහෙනම් දෙන්නා හේතු ඇතිකල්ලි ඇතිවෙන දෙන්නේ. ඇහැටත් බෑ ඇහැට ඕන හැටියට පාලනය වෙන්න. රූපයටත් බෑ රූපයට ඕන හැටියට පහළ වෙන්න. ඒ දෙන්නාගේ අහඹ සිදුවීමක් තමයි ඒ ලක්ෂ විඥානය කියලා කියන්නේ. ඇහැ රූපයත් එකතු වෙන විඥානයක් වෙනවා. ඔය දෙන්න විඥානයට හට ගැනීමක් වෙනවා. ඔය දෙන්න දෙපැත්තකට කියලා ඒ දෙන්නම ගන්න නැති වෙලාවක් තමයි මේක එකතු වෙන්නේ. ලකු විඥානය කියන එක මට ඕනේ හැටියට හැදෙන්නේ. එහෙනම් කාට අයිති එකක් එක්කද ඉන්නේ? ඇහැට පුළුවන්කමක් නැහැ ඇහැ පාලනය කරගන්න, රූපයට පුළුවන්කමක් නැහැ රූපයෙන් පාලනය කරගන්න, විඥාණයට පුළුවන්කමක් නැහැ ඒක පාලනය කරගන්න. එතකොට මම හදනවා මේ ඔක්කොම මගේ කියන්නේ මංවත් දන්නේ නැති, මංවත් හිතන්නේ නැති වෙලාවක තමයි පින්වත්නි මට අවකාශයක් නැහැ චක්කු විඥානයාගේ හට ගැනීම වෙනස් කරනවා. මට කිසිම ඉඩක් නැහැ සෝත විඥානයගේ හට ගැනීම පාලනය කරන්න. ධාන විඥානයගේ, කාය විඥානයගේ, දිව්‍ය විඥානයගේ, මනෝ විඥානයගේ හට ගැනීම මගේ පැත්තට ගන්න මගේ කියලා ගන්න බැරි ඇයි? ඒවා හට ගැනීමට හේතු වෙන රූප කියන ඒවා මගේ වශයෙන්ද? එයා ඒවට ඒවට ඕන හැටියට කර කරගන්න බැරි ඒවා වගේ. එහෙනම් මෙතන මේ ලිස්ස ලිස්ස යන එක තියෙනවා. අහඹු සිදුවීම් වගේ අපේ ඔක්කොම අහඹෙන් වෙන දේවල් වගේ. ඇහැට රූපය එකතු වෙලා චක්කු විඥානයේ හට ගැනීම, කනට ශබ්දය එකතු වෙලා සෝත විඥානයගේ හට ගැනීම, නාසයට ගන්ධය එකතු වෙලා ගාන විඥානයගේ හට ගැනීම අහඹෙන් සිද්ධ වෙනකොටයි මට දැනෙන්නේ. මේ කිවිේ සිද්ධ වෙන දේ හැබැයි අහම්බේ කිව්වනේ මේ සිද්ධ වෙන දේ. මේ හේතු අනුව සිද්ධ වෙනවා. ඉතින් ඒන්නේ ස්වභාවයේ තියෙන එකක් මම මොකද කරලා තියෙන්නේ? අල්ලගෙන මහ ගිනිවෙච්චම දැන් නටන්නේ. දේශහද ඉතින් එක එක එක එක ආයතන ගැන පිළිබඳව දැන් කිව්ව කාරණා වගේම සක්ව සෝත ඝාන දිව්‍ය කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන කොටස් ගැන වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම අරගෙන ඔය කිව්ව කාරණා එකතු කරගෙන හොඳටම දී කරා හොඳට මෙහෙ කරනකොට පින්නදී ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ දැනෙන්න පටන් ගන්නවා මේ ආයතන මගේ නෙවෙයි. මේ එකක්වත් මට ඕන මට කිසි අවකාශයක් නැහැ මට કોઈ කිසි ඉඩක් නැහැ මට කිසි හැකියාවක් නැහැ මේක මට ඕන හේතු තියාගන්න. මේක හින්දා මේක මගේ කියලා ගන්න පුළුවන්කමක් නැහැ කියලා අන්න අර ඉස්සෙල්ලා කිව්ව විදිහටම ඉදල් කතාවම තමයි උතන තියෙන්නේ. සක්කුව වෙනම මෙනෙහි කරා, රූපේ වෙනම මෙනෙහි කරා, සෝතේ වෙනම මෙනෙහි කරා, සද්දේ වෙනම මෙනෙහි කරා ඒක කොහොමද උනේ තියාගන්න බෑ කියලා වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරනකොට ඊළඟට එයා දැනෙන්න පටන් ගන්නවා මේ දෙක වෙනම මෙනෙහි කරලා මේ දෙකේ එකතු වෙන තමයි එහෙනම් මේ මම කියලා ගන්න විඥානය හටගන්නේ එහෙනම් මේ ඔක්කොම හරි නිකන් අර නලියන කූඹි කුලක් වගේ නලියන කණු කුලියක් වගේ දැන් දැන් වල දැන් දැන් වල මේක නලිය නලියා කියන එකක් මේක මට ඕන හැටියට නලියන්නේ කියලා Tamanට දැනෙන්න පටන් ගන්නවා මේ මුළු ආයතන ටික ඔක්කොම එක මොහොතක දැනෙන්න පටන් ගන්නවා කියලා විපිලිමේසු චතු අජ්ජතේසු බාහිරේසු ආයතනේසු අනත්තාන් පස්සේ මේ හය ආකාරයක් වූ අභ්‍යන්තර සහ හය ආකාරයක් වූ බාහිර ආයතන අනාත්මයි ඒව මට ඕන එක ගන්න බෑ කියලා එක හැඟීමක් එන්න පටන් ගන්නවා තේරෙනවද එක හැඟීමක් මේ භාවනාව කරගෙන යනකොට එක හැඟීමකට එන්න පුළුවන්කමක් තියෙනවා ආන්ගේ හැඟීම අපහසු වෙනවා යා අනාත්ම සංජීව වාසය කරනවා අනාත්ම සංජීව වාසය කරනවා ඉතින් මම අහන මෙයාගේ අවශ්‍යතාවය තියෙනවා නම් මේක අවශ්‍යතාවය තියෙනවා නම් මේකෙන් නිදහසක් ලබා ගන්න පුළුවන් කියන වග Taman තේරෙනවද නැද්ද ප්‍රායෝගිකවම මේ තියෙන ගැටලුවේ මේ තියෙන බැඳීම් වලින් මේ තියෙන ආත්මීය සංඥාහින්ද තියෙන මහා කරදරේ අද මිදෙන්න අවශ්‍ය නම් පුළුවන්කමක් තියනවද නැද්ද හැබැයි ඒකෙන් අත මිදෙන තුරු කොච්චර අද කරගන්න හැදුවත් කොච්චර හිර කරගන්න හැදුවත් Tamanට පාලනය කරගන්න බැරි හැඟීම් පාලනය කරගන්න බෑ. ඒව හරියට නිකන් අර වතුර ගෝලයක් යට තියාගෙන තෝණි ඉඩක් ලද කල්හිම උඩට පැනගෙන යනවා. නැවතලා දුර කරගෙන. ඉතින් කියනවා මට මාව පාලනය කරන්න බෑ. මට මාව දරා ගන්න බෑ. අඬනවා, වැළපෙනවා. ඇතුලේ තුවාලේ තියාගෙන දඟලනවා කිව්ව එකයි. තුවාලේ කරගන්න පුළුවන්කම තියෙද්දී ඇයි ඉන්නේ? ඇයි ඇයි වේදනාව විඳ විඳින්නේ? අද රිදෙනවා තමයි. නමුත් මේ රිදීම අයින් කරන්න පුළුවන් නම් මේ රිදීම අයින් කරන්න පුළුවන්. තුවාලේ හොද කරගන්න පුළුවන් නම් ආයෙ ඇරුණට රිදෙන්නේ නැහැ. තුවාලේ දේනකම් තමයි පරිස්සමෙන් ඉන්න ඕනේ. හැබැයි තුවාලේ හොද වුණාට පස්සේ පරිස්සම් වෙන්න දෙයක් නැහැ. ඒකයි කියන්නේ අවබෝධ කරගත්තට පස්සේ ආයෙ වීරිය ඕන වෙන්නේ නැහැ. පීඩේ අත්හල කෙනෙක් බවට පත් වෙනවා. කලෙස්සේ කරමු කෙනෙක් බවට පත් වෙනවා. ඒකින්ද තාම තාම සාන්ත තාම තුන්පත්යකට මේ ලැබිලා තියෙන මනස්කාරය. ළමන්ට ලැබිලා තියෙන මනස්කාරය කොයි පැත්තටද කරකෝගෙන තියෙන්නේ කියලා දැන් දැක්වෙන්න ඕනේ. මම මොකද කරගත්තේ? ළඟම තිබ්බ වටිනා වස්තු අල්ල පොලේ ගහලා වගේ. ඒ වටිනා මණිකක් හම්බුනාම ඒක අරගෙන කුඩු වෙන්න පොලේ ගහුවා තරහා ගිය වෙලාවක පස්සේ පස්සට ආපහු එනවා. ඒ වගේ කූස් පැටියෙකුට බලු පැටියෙකුට කවදාකවත් මේක කරන්න බෑ කියලා මම මතක් කරා. සංසාර ජීවිතයේ මේ වගේ උසස් මනසක් ලැබෙන්න අනන්ත හේතු වෙන්න ඒ ලැබිච්ච මනසට මම මොකද්ද මේ කරගෙන? ඒ මම මේක නරක කරගෙන. මම මේක විනාශ කරගෙන. මම මේක පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? මම මේක පාවිච්චි කරලා තියෙන්නේ මට නැවත නැවත දුක් හදාගන්න වැඩ පිළිවෙලකට අවදි වීම වෙන්නමයි අපාගාමී ගමනකටමයි මම මේක හදාගෙන තියෙන්නේ එහෙනම් මේ ලැබිලා තියෙන මනසෙන් මනස මම දැන් ඉතින් අනිත් පැත්තට කරකවන්න පටන් ගන්නවා අනිත් පැත්තට කරකවන්න යන්තම් හරි තේරුණාද මම කියන්නේ විඥාණයට තමන්ගේ වශයෙන් ගන්න ඉතින් අපි ඉඩක් නැහැ කියන මං කැමති වෙලාවට මට චක්කු විඥානය උපදවා ගන්න බැහැ. මං කැමති වෙලාවට මට සෝත විඥානය උපදවා ගන්න බැහැ. මං කැමති වෙලාවට මට ගහන විඥානය උපදවා ගන්න බැහැ. ඇයි? මේක උපදින්න හේතු වෙන රූපයවක්වත් චක්කෝවක්වත් මට ඕන වෙලාවට වැඩ කරන්නේ නැහැ. එහෙනම් මේ අනුන්ගේ දෙයකින් බල බල වෙන වෙන තැනකට වෙන වැඩ පිළිවෙලකට අදාළ තමන්ගේ බාහිර වැඩ පිළිවෙලකට අදාළ යම් කිසි රාමුවකට අහු වෙලා ඒ සුලිසුලකට අහුණා වගේ ඉතින් චක්කු විඥානේ යමක් හදන වෙලාවේ ඒක දිහා බලලා ලතු කුයි බොහොම හොඳයි කියලා ඉන්න වෙලාවදී ඉරේකට අහුණා වගේ ඉරේකට අහුණා වගේ නේද බලන්න හිතලා පොඩ්ඩක් මේ ගෙවන ජීවිතය අන්නේ වගේ අනාත්මකාරී අර්ථයක් නැති අර්ථයක් නැත්තකම නැති කිසිම තේරුමක් නැති කිසිම හරයක් නැති මොකදකටවත් වර්ණනා කරන්නේ නැහැ මොකදකටවත් අසුමාත්‍රයක්වත් වර්ණනා කරන්න පුළුවන්කමක් නැති සත්‍යයේ නැති පුද්ගලයේ නැති කියලා කියන එකයි. සතා පුද්ගලයා කියනවා නම් මොකක්ද? ඒක මගේ කියලා ගන්න පුළුවන්කමක් හේතුවනේ. මේක හේතුවත්ව නලියන පණුකුලියක් වගේ. නලියන පණුකුලියක් වගේ විදිහට මේ ඒ ඒ ඒවා හේතු ඇති කල්ලි පත්තු වෙන පත්තු වෙන දැන් පත්තු වෙන විදිහේ ගෑවෙන ගෑවෙන ඒවා පත්තු වෙනවා කියන්නේ. කොහොම පත්තු වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් පත්තු වෙන එක අල්ලගෙන මොකද කරන්නේ? මේ ඕලං ජීවිතය අරගෙන යනවා. විකාර ස්වභාවයෙන් ජීවිතයක් අරගෙන යනවා. මේක සංසාර ජීවිතේ විනාශ කරගන්න අනිත්‍ය දේවල්, අනාත්ම දේවල්, දුක් දේවල්, නිත්‍යස්කය ආත්මය කියලා ගන්න ඒවා බදාගෙන හුස්ම හෙලෙල ඈ කෑ ගහනවා පින්නද නැති වුණෝ කියලා කෑ ගහනවා මට ඔලේ දෙන්නේ නැතෝ කියලා කෑ ගහනවා නේද වරා ගන්න යනවා කවි පොළු අර ගන්නවා අපිට මුතුම දේවල් මේ සමාජයේ සිදු කරන්නේ මේක තේරුම් ගන්න බැරි නිසා. බුදුරජාණන් වහන්සේ නම මේ දුර්ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මය මොනතරම් උත්කෘෂ්ටද කියලා දැනෙනකොටයි පිටත්දී ඒ උතුම් බුදු පියාණන් වහන්සේ ගැන සද්ධාව එතකොටයි මේ සද්ධාව අතර සද්ධාව බවට ඒකින්ද තමන් මේ මේ ජීවිතේ වෙනස් කරගන්න මේ දරුණු චින්තන රටාව මේ දින අක්ෂලයට නතු වෙච්ච සාමත්ව උපද්‍රව සහිත ඉතිරි කාලයේ මහා ව්‍යසන ලැබෙන්න තියෙන මේ යන රටාව බුදු යටිකුරු කරලා මහා විප්ලවයක් කරගන්න අවශ්‍ය කරන හැම දෙයක්ම බුදු බුදුරජාණන්ගේ ධර්මයේ තුල තියෙනවා. ඒක දෙක සංඥාවක් හරි ග්‍රහණය කරගන්න. Tamanට කැමැත්ත ඉදුණා නම් යම් සංඥාවක් කියන්නේ ඒ සංඥාව හොඳට මතක තියාගෙන මට අද හොඳ යාළුවෙක් හම්බුණා කියලා ඒක අරන් ඉඳලා. මේ පාදල් යන කාලේ Tamanට ගැළපෙන හොඳ යාළුවෙක් දෙන්නත් කෙනෙක් හම්බුනාම නේද? අපිටෙන් ගෙදර යනවා. හොඳ යාළුවෙක් හම්බුණා දැන් එකක් හම්බෙයිද? නේද? යාළුවා හින්දා සමහරවිට අපි ජීවිතේ ගොඩක් කැපකිරීම කරනවා. ඒ වගේ අද ගෙදර යන්න ඕන කොහොමද? මට අනාත්ම යාළුවා හම්බුණා. දැන් ඉතින් ආයෙ මට කාටවත්වත් මාව ඉඳවන්න හම්බෙන්නේ හම්බෙන්නේ නෑ. මම මේක කරනවාමයි. ඒ යාළුවාගෙන් මම ගන්න ඕන වැඩේ ගන්නවාමයි. එතකොට තමයි ඉන්න කීරයක් වගේ වෙන්න පුළුවන් කරන්නේ. බාහිර ලෝකයෙන් නැලෙන්නේ නැති හිතක් බවට පත් කරන්න පුළුවන් වෙනවා කියන්නේ නියම සංඥාව. දැන් අනාත්ම සංඥාව ඉවර කරන් ඉස්සෙල්ලා. දැන් යම් විදිහකට තේරෙන්න කරන් දෙයක් නැහැ. පිළිවෙලකට කමඨහන ගැන මම කතා කරේ නැහැ. මේ වෙලාවේ පිළිවෙලකට කමඨහන කියන්නේ සෝත ධාන ජීවය. ඒක ඇත්තටම චක්කුන් අනත්තා චක්කුව ගැන අනාත්මය මෙනෙහි කරලා රූපය ගැන අනාත්මය මෙනෙහි කරනවා. සෝතය ගැන අනාත්මය මෙනෙහි කරලා සත්‍යය ගැන මෙනෙහි කරනවා. ඒ ඒ ආයතන අභ්‍යන්තර බාහිර දෙක එකතු වෙන දෙක එකට මෙහි කරන්න ඕනේ. මේ විදිහට Taman දන්න විදිහට මේ කියපු කාරණාත් එක්ක අරගෙන මෙහි කරන්න මම මේ කතා කරේ මේ මෙනෙහි කිරීමේදී අපිට ප්‍රබල කරගත යුතු දැන් නිශ්චිතවයි මම කතා කරේ. එතකොට කමඨහන අපිට හදාගන්න පුළුවන් හොඳට දේශනාවේ තියෙන ආකාරයට. හොඳයි. දැන් ඊළඟට මම මේ අනාත්ම සංඥාවට ආසාව තවත් ඇති කරගන්න. සම්දයක් ඇති කරවන්න අනාත්ම සංජීව වාසය කරන කෙනෙකුට මේ ලෝකේ දැනෙන හැටි කොහොමද කියන එක පිළිබඳව කුංචි විස්තරයක් මතක් කරනවා ඒ මොකද එතකොට මේ පැත්තට තව තවත් තව තවත් යනවා ඒක මේ බලන්න දරුවෝ ගැන කියන්නේ පීඩාවක් සහනයක් මොකද කියන්නේ පැහැදිලිවම කියලා. ඇයි? ඒ ළමයි අපි කියන දේ කරන්නේ නැහැ. නේද? මම යාළුවා කියලා දෙනවා දොස්තර කෙනෙක් වෙන්න කියලා. හැබැයි යා එහෙම වෙන්නේ මම යාළුවා කිව්වා ඉස්සතු පාසෙන් කියලා. නේද? සමහර අය කරනවා සමහර දේවල් කරනවා සමහර දේවල් කරන්නේ නැහැ මොනවා කරත් කරන්නේ නැහැ. ඒක හින්දා හැමදාම දෙමව්පියෝ කියන්නේ හදනවා පින්නත් මල් ගහක් ගෙදර. හැබැයි ඇත්තටම මල් ගහට වතුර දැම්මොත්, පොහොර දැම්මොත් හොඳට සැලකුවොත් හොඳට මල් ගහක් හැදෙනවා. හැබැයි ඔන්න උත්සවයක් තියෙනවා. උත්සවයේ තියෙන වෙලාවක් පින්නත් හෙට නම් උත්සවයේ අපි මල් ගහ ළඟට ගිහින් බහිනවද? නැත්නම් තරවටු කරනවද? කියනවද? මම තමයි වතුර දැම්මේ මම තමයි පොහොර දැම්මේ මට ඕන තැනින් මම ඔබ කිව්වේ මට ඕන විදිහට මම හැදුවේ මම තමයි ගෙනාවේ ඒක තමයි උත්තරේ හෙට නැති මල් වලින් වැඩක් නැහැ කුප්පනවා හෙට වෙනකොට මල් පහ කියලා එහෙම කියනවද කියන්නේ නැහැ ඇයි අපිට හරි සංඥාවක් තියෙනවා මල් ගහගෙන නිවැරදි සංඥාවක් තියෙනවා මොකක්ද කියන කියන වෙලාවට මල් කුප්පන්න මල් ගහගෙන නැහැ මට ඕන වෙලාවට ඒක මල් කුප්පන්න නැහැ එහෙනම් ඒක මගේ වශයෙන් ගන්න බෑ. ඒකට වතුර පොහොර දාපුවම හැදෙනවා පිපෙන වෙලාවක පිපේ පිපුණු වෙලාවක පිපුණොත් හඩා ගන්නවා. නේ? පිපුණොත් හඩා ගන්නවා. තේරුණාද? දරුවා ගැන අන්න එහෙම අදහසක් තමයි පිළිවෙත් කියන්නේ. අනාත්ම සංඥාව කියන්නේ. ආම් බලන්න අනාත්ම සංඥාව අනාත්ම සංඥාව කියනකොට ඔබ තේරෙන්නේ නැහැ. දැන් උන් අනාත්ම සංඥාව දින කෙනෙකුට දරුවෙක්ව දැනෙන්නේ නැහැ. වතුර දාන්නොත් පොහොර දැම්මොත් මල් ගහ හොදට අලුවට හැදෙනවා ඒ සමහර මල් ගස් ගෙඩයක් වෙනවා. කොච්චර වතුර දැම්මත් පොහොර දැම්මත් සමහර ඒවා හැදෙන්නේ නැහැ. එහෙනම් දරුවාට යහගුණ කියලා දෙනකොට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙනකොට මානසික සහ ශාරීරිකව ළමයි හොදට හැදෙනවා. හොදටම හැදෙනවා. හැබැයි මට එයාව දොස් කර කෙනෙක් කරන්නේ එයාව දොස් කර කෙනෙක් කරන්නේ අනිවාර්ය නෑ. එයාව සත්‍ය පාස් කරන්නේ අනිවාර්ය නෑ. එයාගේ හිතේ ආදරය උපදවන එකක් අන්නවත් නැහැ. ඒකක්වත් මට කරන්නේ මට කරන්න තියෙන එකම දේ මටත් අයිති නැති මල් ගහටත් අයිති නැති මල් පිපීමේ වැඩපිළිවෙල ලැබුණොත් ගන්න එක විතරයි. මල පිපෙන වැඩපිළිවෙල මට අයිති නැහැ. මම මල් ගහ හැදුවට මල් ගහට අයිති නැහැ. එහෙනම් මම මල් ගහත් එක්ක ආහාර වෙලා හරියන්නේ නැහැ. හැබැයි වතුර කොහොමද දැම්මොත් මල් පිපෙන ඉරකඩ වැඩි හේතු සකස් කරොත් ඵලය සකස් වෙන ඉරකඩ වැඩි ආන්ගේ වගේ හැඟීමකින් දරුවා හදනවා මේ ගිහි ජීවිතේ ඉන්න දෙමාපියෝ. හැම වෙලේම මේ සංඥාව තියෙනවා. මම මෙයාට හොඳ නරක කියලා දෙන්න ඕනේ. මම මෙයාට අවශ්‍ය කරන හැම දෙයක්ම ලබා දෙන්න ඕනේ. වැඩියෙන් වැඩියෙන් මේ අවශ්‍ය කරන දේ ලබා දුන්නොත් මෙයාගේ හිත දොස්තර හිතක් බවට පත් වෙයි. ඉංජිනේරු හිතක් බවට පත් වෙයි. ශිෂ්‍යත්ව පාස් වෙයි. ඒවා වෙයි. හැබැයි උනොත් බාර ගන්නවා මිසක්වා ඒක කරන එක එයාටත් බෑ ඒක කරන එක මටත් බෑ. ඒ බව ඒ සංඥාවෙන් ජීවත් වෙනවා නම් මේ ලෝකය සුන්දරද නැද්ද? ඇයි සුන්දරයි කියන්නේ? අනාත්ම සංඥාව කියන ඇත්තට පින්නත් මේ ලෝකයේ පිළිබඳ බලාපොරොත්තු නැත. ලැබෙන දේ ලබාගෙන වාසය කරනවා මිසක් ඒක පවත්වා ගන්න පුළුවන් කියන බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු නැත්නම් බලාපොරොත්තු කඩවීමුත් නැත. බලාපොරොත්තු මඩ වෙන්නේ නැත්නම් කැමති දේ නොලැබීමේ දුක කලින් අපි කිව්ව එකක් නේද? බලාපොරොත්තුනේ මොනවා ගැනද? කැමති දේ කැමති විදිහට පියාගන්න. එහෙනම් කැමති දේ කැමති විදිහට පියාගන්න බෑ කියන එක පසක් වෙනවා පින්නත් කොතෙන්ද? අනාත්මය අවබෝධ වෙනවා. එහෙනම් බලාපොරොත්තු නැති වෙනවා. බලාපොරොත්තු නැති වෙනවා නම් යම් පින්චන්න ලබති සම්පි දුක්ඛං දේශපාසු දැනක නෑ රේස්වාස් කරන්නේ. ඒගොල්ලෝ බලන්න කාට හරි හොද්දටම තරහ වීම නැත්නම් නැත්නම් අපිට කවුරු හරි කෙනෙක් ආම තදින් ඇල්මෙන් කතා කරලා ලොකු ආදරයක් වෙනවා. අතීතයේදී කවුරු හරි කෙනෙක් ලොකු ආදරයක් වෙන්න පුළුවන් අපිට මොකද උනේ? හරි සතුටක් ඇති වුණා හිතේ. අනේ මට කොච්චර ආදරේද කොච්චර ලෙන්ගතුද කියලා. හැබැයි වින්නත් දැන් මේ අනාත්ම සංඥාව කියලා කෙනෙකුට ඒක දැනෙන විදිහ මේ බලන්න. අනාත්ම සංඥාව යම් කිසි කෙනෙකුට තියෙනවා නම් අර ආදරය දැනෙන්නේ දැන් හොඳටම වහිනවා බලන්න වැස්සක් වහිනවා නම් පින්නත් ඒ වැස්ස වහින වෙලාවට අපේ වැස්ස ගැන තියෙන හැඟීම මොකක්ද අනිවාර්යෙන් පායනවා අනිවාර්යෙන් පායනවා වැස්ස එක දිගටම කියනවා කියලා සංඥාවක් තියෙනවා අනිත් එකේ පායන වෙලාව තව මොහොතකින් වෙන්නේ නැහැ ඒකකින් වේද දන්නෙත් නෑ. තුනකින් වේද දන්නෙත් නෑ. කොහොම වේද මන් දන්නේ නෑ. හැබැයි මං ස්ථීර වශයෙන් දන්නවා. හැබැයි පායන එක නම් පාය. දැන් කෙනෙක්ගෙන් ලොකු ආදරයක් හම්බෙනවා. වෙනදට සතු වෙනවා මේක නම් සදාන වෙනස් ආදරයක්ද? මේක නම් දෙවියෝ දුන්න එකක්ද? මේක මගේ වාසනාවෙන් ලැබිච්ච එකක්ද? අනිත් අයට වගේ නෙවෙයි මේක වෙනස් වෙන්නේ නෑ කියලා අදහස් ඇති වෙලා තියෙනවා. අනාත්ම සංඥාව කියන එක දන්නවා එයාටවත් මේක පාලනය කරන්න දැන් මේ වෙලාවේ නම් හොඳටම වහිනවා. හැබැයි තව මොහොතකින්ද කියන්න බෑ. පැයකින්ද කියන්න බෑ. දෙකකින්ද කියන්න බෑ. මේ ලැබෙන ආදරය කොයිලාගේ හරි නැත්තලම නැති වෙනවා. හැබැයි දන්නවා නැති වෙනකොටත් දුකක් නෑ. එයා දැනගෙන හිටියා. ප්‍රශ්න පායනකොටත් අපි දන්නවා ආයෙ කොයිලාගේ හරි නැහැ. එහෙනම් බාහිරින් ලැබෙන දේ පිළිබඳ විතරක් නෙවෙයි ඇලීමක් ගැටීමක් නැහැ. ලැබුණා කියලා ඇලීමකුත් නැහැ. නොලැබුණා කියලා ගැටීමකුත් නැහැ. මහා සහනෙන් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක්. බලන්න. ඔය සංඥා දෙක තිබ්බත් මරිද? ජීවත් වෙන්න ඔය සංඥා දෙක තිබ්බත් මරිද? මොකට වැදි නේද? මොකටම ඇති නේද? ආයෙම දැන් ප්‍රයෝග නැහැ. එහෙම නේද? කමක් නැහැ. බණක් විඳන්නේ ඉතාමත් සුවදායකව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක්. ඉතේ තත්ත්වයක යකින්න ජීවෝ පටවිස්සෝ සියාගතු විවාදේ සම්බන්ධයි. අපේ තියෙන කරුණේ බලන්නකො. අනිත් අය කරන වැරදි ඔක්කොම ඔකයි. වැඩිම දුක් ඇති වෙන්නේ අනිත් අය කරන වැරදි වලට. දැන් අනාත්ම සංඥාව තුළ අනිත් අයගේ වැරදි වැරදි නෙවෙයි. ඒවා හොසි ඔක්කොම. හැම කෙනෙක්ම වැරද්දක් කරන කෙනාගෙන අපිට සමාවක් තියෙනවා. ඇයි? මේක එයා කරන දෙයක් නෙවෙයි කියන බව දැනෙනවා. ඒක එයාට වෙන දෙයක් කියලා දැනෙනවා. ඒක ඇත්තක්. ඒක අමුතුවේ මවා ගන්න දෙයක් නෙවෙයි. ඒක විදර්ශනා නුවණින් දැකිය යුතු දෙයක්. ඒ වුණාට පස්සේ වෛරී බද්ධ වෛර ඇති වෙන්නේ නැහැ හරිද? මේ හැඟීම ප්‍රබල කරගෙන ප්‍රබල කරගෙන ගියාම ওই හැඟීමේ ප්‍රබලත්වය නවතින සෝවන් ඵලයේ. තේරුණාද? සෝවාන් ඵලයේදී මේ හැඟීමේ ප්‍රබලත්වය නවතින කියලා මේක ඉතාම ප්‍රබල වෙලා මේක විදර්ශනාවට වැටලා අවබෝධ වෙනකොට නවතින්නේ සෝවාන් ඵලය. සෝවාන් ඵලස්ත පුද්ගලයාට මොනවද තියෙන්නේ? කාමරාග මටික. එයාට සක්කාය දිට්ඨිය නැහැ කියනවා. එතකොට එයාගේ චින්තන රටාවේ තියෙන එක දෙයක් මතක් කරගන්න දැන් ඔය කපටි කියන සුද්ධ ධර්මයේ සඳහන් කරලා දෙනවා කියන්නේ සෝවාන් පුද්ගලයා මසුරු මල සම්පූර්ණයෙන් අයින් කරගෙන ඉන්නවා. වර්ධනය කරගත්ත කියලා දන්නවා මේක පවත්වන්න බෑ මොකක්වත් කියලා. මම මේකට මෙන්න මෙහෙම උදාහරණයක් කියනවා. හොඳට කාලා බඩ දෙලා ඉන්න වෙලාවක තව පැය දෙකකින් විතර පිළුණු වෙනවා කියලා දන්න රසවත් වත්ගෙඩියක් හම්බෙනවා. හරි. Taman මේ වෙලාවේ කාලා බඩ දිලා ඉන්න වෙලාවක හොඳ කෑම එකක් හම්බෙනවා තව එකක් හැබැයි දන්නවා තව පැය දෙකකින් මේක පිළුණු වෙනවා කියලා දන්න කෑමක් හම්බෙනවා. දැන් කන්න බෑ. හැබැයි මේක හැන්දෑ වෙනකන් හරි එළොසේ වෙනකන් හරි තියාගන්න පුළුවන් කියලා දන්නවනම් මුතුම මසුරුකමක් මේ ගැන හැදෙනවා. ඇයි ඒ? පස්සේ පස්සේ කන්න මේක තියාගන්න පුළුවන් කියලා දැනෙන නිසා. හැබැයි හේල නැත්නම් දන්නවා පස්සේ කන්න මේක තියාගන්න බෑ. ඇයි? මේක කිව්වොත් පිළි වෙනවා. දැන් මට කන්න බෑ. එතකොට අර බස් එක ගැන අර කෑම එක ගැන මසුරුක් වෙලිද? මසුරුකම උපදින්නේ නැහැ ඇයි? මේ ප්‍රශ්නේ මේ එහෙනම් මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් ඉක්මනට කාට හරි ඉල්ලුවොත් එහෙම හරි සතුටුයි ඇයි? මේ තමයි හිත අරගයි. ඒ වල මං කාලා ඉන්න ඔයාලා හැයිකම තියාගන්න. තියාගන්න පුළුවන් දෙන්නේ නැහැ. තියාගන්න බෑ කියලා දන්නවා. අනාත්ම සංඥාව කියලා කෙනා දන්නවා පිළිබඳ මේක තියාගන්න බෑ කියලා. එයාලට බෑ කියලා දන්න හින්දා එයාට පසුව උපදින්නේ නැහැ. මේ මොහොතේ දැකීමේ ආසාව තියෙනවා. හරි. මේ මොහොතේ එයා ලස්සන දැන් මේ මල් පොකුර දිහා සුන්දරව හැඟීමකින් කාම රාගය ඇති කරගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න කවුරු හරි ඇවිල්ලා මල් පොකුර එක පාරටම ගන්නවා. ගන්න ගමන් එයා කරලා යනවා. ආම් කඩිය ගැටීමක් ඇති වෙනවා සමහර. ඇයි? ඒක මේ වෙලාවේ දකින්න හැකියි. පුළුවන්කම නැති වුණා කියන්නේ. මේ පිළිබඳ දුක උපදිනවා. හැබැයි මේක පවත්වා ගන්න බෑ කියන එක හොඳටම දන්නවා. අපිට කෙනෙක් වැරුණහම හැදෙන්න කාරණා දෙකක්. එකක් තමයි මේ මොහොතේ මට එයාව විඳින්න පුළුවන්කමක් නැහැ. මේ වෙලාවේ මට එයාගෙන් ලබා ගන්න තියෙන සැප වේදනාව ලබා ගන්න පුළුවන්කමක් නැහැ. අනිත් එක තමයි මට හෙට අනිද්දා වෙනකොට එයාවකින් ලැබෙන්නේ නැහැ. සෝවාන් පුද්ගලයා හදනවා මේ මොහොතේ එයාට මේ විඳීම ලබන්න බැරි නිසා. හරිද? සෝවන් වූ කියලා කෙනෙක් මරණා මාඩනවා මේ මොහොතේ එයාට ඒ කාමරාගය ලබා ගන්න බැරි නිසා. අනිත් එක්කෙනා කාරණා දෙකටම ආඩනවා. ඒ මොකක්ද? මේ මොහොතේ එයාට විඳින්නත් බෑ. පස්සේ විඳින්න එන කාටද වැඩි දුකක් කියන්නේ. ලොකු දුකක් කියන්නේ අනිත් එක්කෙනා. එන විසාකාව අඬපු එක හරිද නැද්ද? අපේ කටේ කියන විසාකාව ලෝවන් වෙලා ඉතින් ඕකම කතා. ඒ කියන්නේ අපිට ගෝචර නැති දේවල් පිළිබඳ අපි අර්ථ දැක්වීම කරනවා. සෝවන් කියලා හැදුවේ ඇයි කියලා. එහෙනම් තේරුම් ගන්න අනාත්ම සංඥාව කියන්නේ මොන තරම් වටින එකද කොතෙන්ද අල්ලු වෙන්නේ. එහෙනම් ආදරයෙන් ගලපගත්තා ජීවිතේ උගාවක් දේවල් කැමැත්තෙන් ගලපගත්තා. හොඳ හොඳ දේවල් හම්බෙද්දී. දැන් ඉතින් ගිය දේ කියාවේ. දැන් ගලප ගන්න ඕන කොහොමද? කාලකාලික දැනසීම ලැබෙන දේවල් දැනගත්ත අපි ස්ථීර සැනසීම ලැබෙන දේ ලැබෙනකොට බලමුකෝ ඉතින් පස්සේ උත්සාහ කරලා බලන්න. නේද? ගුඩම්මාගේ සැලකිලි කරොත් හරියද? නෑ. මේ දේශනාව එහෙම නැත්නම් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය තාම කැමැත්තෙන් ගලද ගන්න ඕනේ නැතිනම් තමන්ගේ ජීවිතයට පාරිශුද්ධව පරිපූර්ණව එකතු කරගන්න එක නවත්තන්න කාටවත් බැහැ. මම ඔය කියන තැනටපත් වෙන තුරු මගේ වීර්යය අතාරින්නේ මගේ උත්සාහය අතාරින්නේ මම මේ ඔය තැනටපත් වුණත් වින්නත් මේ මොනවයිද විදහස්? සජා විධානානි අපබ්බෝකාතු දන්නව නේද රතන සූත්‍රයේ සඳහන් කරලා තියෙන හය ආකාරයකින් නිදහස් වෙනවා මොනවද අපාය හතරේ අන අනන්තරීය පාප කර්මයන්ගෙන් සහ නියත මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙනවා. එහෙනම් හොඳට කල්පනා කරන්න ඕනේ මම කොහොමහරි කරලා මේ ජීවිතයේදීම මේ අවබෝධය ලබා ගැනීම සඳහා අනාත්ම සංජීව වාසය කරන්නට අවශ්‍ය කරන සියලු වැඩ පිළිවෙල සකස් කර ගන්නවා කියලා අනිසාහය කරගන්න ඕනේ හැම කෙනෙක්. හොඳයි පින්නත් මේ තමයි දෙවෙනි කාරණාව. දැන් ඊළඟට කියන්නේ තුන්වෙනි කාරණාවට ඒක නම් ඉතාම කෙටි මොකද ගොඩාක් කටේ දන්න නිසා නමුත් තුන්වෙනි සංඥාව මේ හැම සංඥාවකින්ම සිද්ධ වෙන්නේ කලකිරීමක් මේ හැම සංඥාවකින්ම සිද්ධ වෙන්නේ නොවැළීමක් මේ හැම සංඥාවකින්ම සිද්ධ වෙන්නේ අත්හැරීමක් ඒකින්ද මේ බලන්න ඊළඟ සංඥාව ඇති කරගන්න විදිහට යනවා දේශනා කරනවා ඒ කොහොමද අතමාතාවසෝ අසුභ සංඥා ඉදානං වික්ඛු ඉමමේව කායං උද්දම්පාත්තලාරෝගේ සමත්තකා රටපරියක් සම්පූර්ණ නානා ප්‍රකාරස් අසතිනෝ පච්චේක මේ ඊත් මත්තකේ ඉඳන් පාදාන්තයේ දක්වා මේ හැමෙන් වැහිලා දින නානා ප්‍රකාර අසතියෙන් මේ ශරීරය පිරීලා දිනවාය කියලා මෙනෙහි කරන්න අමුම අමුබුනේ ඈ කොහෙද අපේ මේ ශරීරය හැමතැනම අසුචි. අසුචි කියලා කිව්වේ දුගඳ දේ. নানা ආකාර කිව්වේ. දුගඳ දේ, පිළිකුල් දේ, කෙනෙකුට ලං වෙන්න බැරි දේ නැවත නැවත වැగిරෙන දුගඳ ස්වභාවයේ තියෙන පිළිකුල් කටයුතු මේ කිව්වා අසුචිය කියලා. එකේට එක එක අසුචියෙන් මේක පිළිලා දෙනවලු මේ නම් පල්ලෙහා දක්වා. ඉතින් ඇත්තද දන්නේ නැහැ. එකපාරටම අයින් කරන්නත් බෑ. එකපාරටම පිළිගන්නත් බෑ. එහෙනම් මොකද කරන්නේ? නානා ප්‍රකාරස්ස අසතිනෝ පච්චවෙක්ක විමසා බැලීම කොහෙද විමසා බලන්නේ මේ මේ මේ තමන්ගේ ඉතිඅජ්ජත්තං ආකායේ කයං පස්සේ තමන්ගේ මේ ශරීරයයි විමසා බලන්නේ අපේ අය හරිය වැඩ කරන්නේ තමන්ගේ ශරීරය විමසා බලන්න කිව්වම ඉස්සරහින්ම ආවගෙන විමසලා බලනවා දැන් උදාහරණයක් දත් ගැන මෙනෙහි කරන්න කිව්ව ගමන් ඔන්න ඇත්තටම යාළුවා දත්ම වා ගන්නවා මවාගන්නේ මොනවද දන්නවද කියලා. අර මොනවද කියන්නේ? දන්ත දෙතරකින් කියන්නේ දන්ත සායන වල ඉස්සරහා ගහලා තියෙනවා නේද ලස්සන දන්තයක් එකක්. ආන් ඒ වගේ දත් වහල්ලක් ඉස්සරහින් මවා ගන්නවා. මවාගෙන ඒක දිහා බල බල පිළිකුල් පිළිකුල් කියලා අන්න. දැන් මේ කරේ බුදුන් වහන්සේ දේශනා කරේ ඔහොම නෙවෙයි. මල්ලක් කියන ධාන්‍ය මල්ලක්. දෙපැත්තෙන් කට බැලලා. ඒක ලෙහන්න කිව්වා ඉස්සෙල්ලා. ලෙහලා අරගෙන මේ මුඤ්ඤ මේ වීහි මේ මුග්ගා ඔය විදිහට මේකේ තියෙන මේ ධාන්‍ය ටික වෙන් කරන්න කිව්වා. වෙන් කරන්න ගියාම ඒකේ පාට බලන්න. වෙන් කරන්න එක එක එක එක විදිහට නේද? ඒකේ කඳ සුවඳ අනුව වෙන් කරන්න පුළුවන්. ඒකේ සටමන් අනුව වෙන් කරන්න පුළුවන්. ඒකේ ඉක්ම දැන අනුව මේ කරන්න පුළුවන්. ඒක හැදිලා තියෙන දේ අනුව මේ කරන්න පුළුවන්. ඒකේ ಗುಣ අනුව මේ කරන්න පුළුවන්. ඒ වගේ මෙන්න මොකද කරන්නේ? ගලවගත්ත දතක් නැහැ. කොහෙන්ද ගලවන්නේ වෙන්නේ නම් මල්ලේ මල්ලේ ගලවන්නේ. මොකද්ද මේ මල්ල මං ඉස්සෙල්ලා කිව්වා. නේද? ඇයි? මේ උස්සන් යන ශරීරය පැහැදිලිවම බඩු මල්ලක්. ඇයි? අර ඇතුලේ තියෙන කිරිබෑග් එක දැනෙන්නේ නැහැ කිව්වනේ. ඒ වගේ කවුරු හරි ඇහුවොත් මේ වකුගඩුව දැනෙනවද? ආමාශය දැනෙනවද? නැහැ. පිත්තාශය දැනෙනවද? දැනෙනවද? දැන් පිත්තාශය තියෙනවා කියලා දැනෙනවද? එහෙනම් මේ උත්සාහය යන්නේ මොකක්ද? මට අදාළ නැති බඩු මල්ලක් මං උස්සගෙන යනවා අය සමහර අය පරණ පරණ බඩු ටිකක් තමයි දැන් මේ කාලේ දාගෙන යන්නේ. නේද? සමහර අය අලුත් අලුත් ඒවා දාගෙන ඉන්නේ නේද? සමහර අය කුංචි කුංචි. ඒක සමහර අය මහත. එක එක වර්ණ. ඉතින් එක එක බඩු මල් උස්සන් යන කරනවා. දැන් හදන්නේ මොකක්ද? මේ මල්ල ලෙහන්ට. හරි දැන් බඩු මල්ල ලෙහලා දත් ටික ගන්නයි යන්නේ. හ්ම්. දත් ටික හම්බුණා දැන්. දත් ටික හම්බුණා මොකද කරන්නේ? දත් ටික හම්බ වෙනවා කියන්නේ මොකක්ද මේකත් මේ? Taman ඇස් දෙක පියාගෙන මේක පිරික්සනකොට කොහේ තියෙන දත් ටික දැන් පිරික්සන්නද? මේ වෙලාවෙම Tamanගෙම මෙතනම හිත පිහිටුවාගෙන. අය වෙනම නෙවෙයි. මෙතෙන්ට මෙතන යන්න කය ඇතුළටම හිත යවලා තමන්ගේ ලක්ෂණෙත් එක වෙන්න කරක් පටන් ගන්නවා. එතකොට තමන්ගේමයි ඇත්ත පස්සේ තේරෙන්න පටන් ගන්න. තමන්ගේ ලක්ෂණෙත් එක වෙන්න කරක් අර අර දන්ත සායනේ ඉස්සරහා ගහලා තිබ්බ එකක් මවා ගන්න එපා ඉස්සරහේ. අර මෙහෙ මෙහෙ තියෙනකෝ කියලා නේද? ආ දැන් බලන්න. මේක වර්ණ වශයෙන් කොහොමද ඔන්නලාගෙන මෙහෙ කරනවා. සුදුයි කිව්වට ඉතින් වහයි. නේද? ඇතුල් පැත්තෙන් දුඹුරුයි. වම් පැත්තේ පස්වෙනි එක කළුයි. නේද? ඒකේ කුහර ගතියක් තියෙනවා. ඒව කාටවත් වෙන්නන්න බෑ. ඒවා ඔන්න මතක් වෙනවා Tamange ලක්ෂණයක්. ඊළඟ සටහන කියලා කියන්නේ මෙන්නදී තේරුම් ගන්න ඕනේ. ওই වර්ණ වශයෙන් මෙහි කරා. ඊළඟට මේක බෙදන්න දෙයක් නැහැ සටහන. දැන් අපි හිතමු මේ තියෙන්නේ ප්ලාස්ටික් වලින් හදපු මල් කියලා. මේ ඒවා නෙවෙයි නම් විතරක් දිනන මේ වගේ ප්ලාස්ටික් අත් වලින් හදපු මල්. දැන් ඒවා ප්ලාස්ටික්ද මල්ද? ඒවා ප්ලාස්ටික්. හැබැයි ඒකේ තියෙන හැඩේ මල් ලැබෙන. ඒකෙන් අපිට ප්‍රයෝග වෙනවා කියන්නේ. ඒ ප්ලාස්ටික් ටිකම ගෙනල්ලා උණු කරලා හදනවා ලස්සෙන් වෙනවා. හදලා අපේ මේ සුලින් කියලා දෙනවා. අර ටිකම නෙමෙයි. දැන් කවුරු හරි ගෙදරව අර කටහඬ දැක්කම ඉස්සෙල්ලා තිබ්බේ මලේ කටහඬ දැන් තියෙන්නේ ළමයේ කටහඬ පිළිකුල්ල නැද්ද? නැත්නම් අපි දුක කර මේක වල උඩින් හදනවනේ මල් අයිතින් වලින් නේද? මල් වෙනකොට 10 එකක් ඇසුවොත් උපන්දිනයකට. ආගේ එකක පරිසම් කරගන්න පුළුවන්. ඇයි ඒ හැඩේ පිළිකුල්? ඒ හැඩේ එහෙනම් මම කාවහයි දැක්කහම පින්නත් මේ මට ප්‍රියයි කියලා උපදින කෙනෙක්. මම එකපාරට කරන්නේ මොකක්ද? පිළිකුල් එකක් එළියට දානවා. නේද? එහෙනම් මේ එන්නන්නේ පිළිකුල් එකක් නැහැ. පැහැදිලිව කවුරු හරි දැක්කම පිළිකුල් එකක් මේ විදිහට. ඔන්න දැන් ලැජ්ජාව උපදින්න පටන් ගන්නවා. ඊළඟට වන්න, සංකාන, ගන්ධ. මම ඔයගොල්ලෝ මොකෝත් කියතෝනේ. මේ දැන් ඕනනම් පිළිස්සල බලා ගන්න පුළුවන්. හැඟිල්ලේ ටිකක් තමන්ගේම දත් එක්ක ගිරිමැදලා ඉනී කරේ නහයට ඇඟිල්ල කරලා බලන්න මේ දැන් ඕන. සිනිකටයි. මේ දැන් මේ දැන් ඔය කටේ තියෙන දත ඉවරයි. රැයට කරපොත කොහෙන්නේ? වැස්ලි වල වල ඉන්නවා. ඊළඟට එළවලු වගේ වකුණු වෙන්න තැන්වල කුසි වල ඉන්නවා. ඒ වගේ තැන්වල ඉන්නවා. නේද? හොඳයි. මම අහනවා මේ අයගේ සමහර අය කියනවානේ මේ මේ හරි වැඩේමයි කට වටේ ගුරු මේ මොකද අද වන වෙලා කරපොත් එක්ක කොහෙද ලෙව කාලා කියන්නේ. එන අර පෑන් දෙකේම ඉන්න කරපොත්ත රැයට සමහර වෙලාවට කට අරගෙන කියපුවායේ කට පැත්තට යනවා. සමනලයේ එහෙම වෙනවා. කවදාහක්වත් නැහැ. එහෙනම් පිළිකුල් කටයුතු ගඳක් මේ කටේ පැහැදිලිව කියනවා. එහෙනම් දත්වල ගඳ කියන එක ගැන ආයෙ කියන්නේ නැහැ. ඊළඟට දත් හැදිලා තියෙන දේවල් ඒවා ලේ මස් ආහාරවලින් හැදෙන. කියන තැන එද පේන්නේ මොනවද කියලා එම සුත් කියන තැන. එහෙනම් හැදිලා තියෙන දේවල් පිළිකුල් කියන තැන වශයෙන් පිළිකුල් ඔකටම වැඩි වෙන එකේ ගුණය ගැන බලනකොට කාගේ ගලෝක දතක් අපි කියන්නකෝ. මගේ දතක් ගලෝක එකක් වැරදිලා. ගෙදරක යොමු වෑංජනයකට එකතු වෙනවා. ගොන්ති හොත් බෙදාගෙන කනකොට ගලෝක දතක් හම්බුනොත් කොහොමද තියෙන්නේ? ආය කණ එකක් නැහැ අවුරුදු ගාණක් යනකම් එතනත් බොන්ති. හැබැයි කීලම් කට්ටක් අහුනොත් ශ්‍රී ලංකාවට අස්තිමයි. නේද? එහෙනම් බාහිරව තියෙන දේවල් බාහිරව තියෙන එක එක අස්ති තියෙනවා. ඒවා පිළිබඳ මිනිස්සුන්ට පිළිකුලක් නෑ. හැබැයි මගේ මේ කටේ තියෙන අස්තිය රාම විමුල් මං යනවා ඉඳලා ඉඳලා දත්වස්තර මහත්තයා ළඟ. එයා ඉක්මනට දාගන්නවා අත් එකට උර දෙකක්. නේද? බ්ලවුස් එකක් දාන්න නැතුව මගේ කට අල්ලන්නේවත් නෑ. එහෙනම් තේරෙනවද? පිළිකුල් දෙයක් අනිත් පැයට. එහෙනම් අන්න Tamanට තේරෙනවා පිළිගන්න මගේ මේ කටේ තියෙන දත්යේ තියෙන පිළිකුල්. හරි. ඒ වගේ කේසා ලෝමා නකා දන්තා තදෝ මන්තං නහාරු අට්ටි අට්ටි විඤ්ඤං වක්ඛං හදයන් යකනම් විහගං කිලෝමකම් පප්පාසං අන්තං අන්තුණං උදරියං කරීසං විත්තං එම්මං ගෝලෝයිසං හේසෝ මේසෝ අසු අසා කේලෝ සිංගානිකා ලස්කා මුත්තං ඔතෙන් යනකම් ඔය 31ම අරගෙන මොකද කරන්න ඕන ඔය කියන ක්‍රමේටම ඔය වැඩි හොඳ හොඳ ඒවා හම් වෙනවා ඔය දඩ වෙන විගහයි නේද? එකින් එක එකින් එක මෙනෙහි කරනකොට විඳන්නේ හොඳ හොඳ ඒවා හම් වෙනවා. නේද? රොඩි රෝපු ආහාර කිව්වහම මොන වගේද? මොන ටිකක් කියන්නද? මහා සරගතක් එක තියෙන. ආ වමන කියන්නකෝ. වමන එකත් දන්නව නේද? එනකොට වමන යනකොට තියෙන සර. හ්ම්. ඕන නරක කරගන්න බෑ. ඇයි? ආන් ගැටීම. ඔන්න බලන්න මේ සංඥාව වර්ධනය කරගන්න නැහැ. අද ගැටීම නැති වෙනවා. ඇයි? කෙනෙක් ඉතින් ඕන ඕනමත් මේ මේ පස්සේ කියන්නේ ඔක්කොම ජරාවල් ගැන හිතන්න වෙලා තියෙන්නේ නේද? ඇයි ඒ හැවීම් යකින් දෙක නැති වෙන්නේ ඒක කරන්නේ කියලා බුදුරජාණන් දේශනා කරේ. මේකෙන් අනන්තයක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඔය කලින් කියලා තියෙනවා මතකද? වමනේ දානවා කවුරු හරි. කවුරු හරි කෙනෙක් වමනේ දානකොට පින්නන්නේ අපිට අප්පිරිය හිතෙනවා. නේද? අප්පිරිය හිතලා දැන් වශයෙන් කියන්නේ මහා අප්‍රසන්නකමක් ඇති වෙලා මොකද කරන්නේ? දැන් මෙහි එනවා නිකන් ඔක්කාරයක් වගේ. ඇවිල්ලා අර බිමට එන වමනේ කොට වගේම එකක් බිම තියෙන වමනේ කොට වගේම එකක් කටින් එළියට ගන්න. එහෙනම් අර જાතියෙ එකක් පිටලා තියෙන්නේ කොහොමද? මේකේ. එහෙනම් අර જાතියෙ එකක් මේකත් තිබිලා. එහෙනම් මම කවදාකවත් හිතුවේ නෑනේ මේ පස්සේ තියෙන අඩුව ගානේ අර පිටින් ඇවිල්ලා තියෙන එක අසුබ සංඥාව එතන තියෙනවා. මේකෙන් එළියට වමනෙකට ආවත් Tamanට Tamange කටින් ආව එක ගැන අසුබ සංඥාවක් නැහැ. තේරෙනවද? එහෙනම් ආ ගැටෙන්නේ ඒකයි. අර වමනෙකට කාට හරි දැනන ඔය જાති එක මේක අසුබ තියෙනවා කියලා දැන් මතක් වුණා නම් සංඥාව ඇති වුණා නම් ගැටෙන්නේ නැත. ගැටෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒකයි මේ අසුබ කමඨහණෙන් අපිට ලැබෙන මහඟු ප්‍රතිඵලය. අර පිළිකුල් දේ පිළිකුල් කියලා කියන දේ ඔක්කොම මේකත් තියනවා කියලා දන්නවා. ඒකෙන් ගැටෙන්නේ. ඒ විතර නෙවෙයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා හිතපු අර ශරීර දිහාවට නොදිරපු ආහාර කියන සංඥාව ඇති වෙච්ච කෙනා හොඳට දන්නවා කොහොකස්සේ ඕල පාට, දුඟුරු පාට, අනිත්නම් වාගෙන ගොනිච්ච පොස් කට්ටක් වගේ සේවන ගතියක් තියෙන ඒකේ මැද ඔය හේල් ගිනි කෑලි නිකන් නිකන් එක එක ඒවා නිකන් ඕජස් වගේ නේද? ඒකතු වෙලා තියෙන හරියට නිකන් මම කියන්නම් අර හොඳට පැහැවපු සුදු තියෙන අර පොළ පාට වගේ නේද හොඳ ලරින් දිස්සාවක් තමයි. ආන්ගේ වගේ සේවල ගතියක් තියෙන ඉස්ම ගතියක් තියෙන එකට තව කෑලි කෑලි එකතු කරගෙන නිකන් නේද? මේ ඉතින් දැන් ආයෙ ඔක කියන්නේ දැන් මැවුණා හිතේ. ආන් එහෙම එකක් තමයි නොදිරපු නොදිරපු ආහාර ගැනීම වැක් කරන වගේ එකක්. හරිද? ඉතින් එහෙම එකක් පල්ලෙහාට යන්න යන්න යන්න යන්න ඒකේ ගඩ තව තව තව තව වැඩි. නිකන් වැලි ගැට වැලි ගැට වගේ සමහර දැන් වල ඉන්නත් මේ වගේ සාමත්ම කිරිපුල් කවියක් වස්තුන් මේක තියෙන්නේ. ප්‍රතික්‍රම සිනිගත. අනිකරම අමු ගඳ තියෙන්නේ. එහෙම ගඳක් තියෙන ශරීරයක් මේකත් මේක ඇතුලේ මහා ගඳ ගොඩක් තියෙනවා කියලා දැනෙන්න විමසන් විමසලා බැලුවොත් එළියට එනේම කොහොමද කියලා දැන් දැක්කොත්. අනු කඳුළු වශයෙන්, කොටු වශයෙන්, කම්බුණු වශයෙන්, අස්ති වශයෙන් මුද්‍රා වශයෙන් මේ විදිහට එළියට එළියට එන දේවල් ගත්තොත් වෙනවා ඒවා ඔක්කොම කිසිම විදිහකින් සුවදත් දේවල් එහෙනම් එළියට එන අය මෙහෙමනම් ඇතුළ කොහොම ඇද්ද කියලා Taman සංඥාවක් හදාගන්න පුළුවන්. මේ වගේ පිළිකුල් කටයුතු වස්තුවක් Taman දැනෙන්න ඕනේ. දැන් අම කියලා ගත්තාම මෙන්න මෙහෙම දැනෙන්න ඕන එක හරියට මෙනෙහි කරනකොට. අපි යනවා ආරෝපශාලාව. ඉතින් අපේ යාළුවෙක්ගේ කවුරු හරි දෙඩෙක් තමයි ඉන්නේ. මෙයා හරි විහිළුකාරයක් නැත්තම්. මෙයා මොකද කරන්නේ කියලා අපි අර ලෙඩා ගොරෝගෙන හිටපු කිලුකු වෙච්ච රෙද්ද. හොඳටම අසාධ්‍ය තත්යක තියෙන ලෙඩෙක් නම් පින්නත් මේ ලෙඩා ගොරෝපු රෙදිවල සාධිය නැමයි. හේම වැටිලා ඒක හේම ගඳයි සමහර තැන්වල. හ්ම්. කියලා ගඳයි සමහර තැන්වල. සමහර තැන්වල අසුචි, සමහර තැන්වල මුත්‍රා ගඳයි. ඒක ඒක ගඳනේ. ඒ වගේ රැද්දක් අරගෙන කවුරු හරි කෙනෙක් අපිට මේකට අපසන්නයි කියලා දැනගෙන පොළවේ ඉඳන් පල්ලෙහාට යනකම් පොරවල යටින් අල්ලගන්නවා. දැන් මොනවා වෙයිද?